ඊළඟට අපේ අරුණ මනතුංග මහත්මයා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි මේ අහන්න යන ප්‍රශ්නය අපේ ආනන්ද මාහිම්කන්ද මහත්තයා අහපු ප්‍රශ්නයට යම්කිසි සම්බන්ධයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරපු මූලික දේවල් ඒ කියන්නේ භෞතික සම්පත් අපි පැවැත්විය යුත්තේ අවශ්‍යතා හැඟීම් වලට වහල් නොවි ඒ වගේම ಗುಣධම් වැඩෙන ආකාරයටයි ඒ කාරණා දෙකමත්. එතකොට දැන් අපි ඉස්සර කාලේ සමාජය වගේ නෙවෙයි දැන් කාලේ බොහොම වෙළඳ සමාජයක්. ඒ කියන්නේ වගේම ටීවී ඒ වගේ නොඑක් මාධ්‍ය තුලින් අපිව නිතරම අධිපරිභෝජනය කොයි ආකාරයෙන් හරි කරලා ලබා ගන්න සන්තෝෂ කියන එකට පොළඹ. එතකොට එහෙම තත්වයකදී දැන් සීල පැත්ත විතරක් ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ අපිට කොටස් කරලා පෙන්නපු දේවල් විතරක් කරන්න ඒ විදිහට විතරක් ගන්න ගියොත් ඒක නිකන් අමාරු දෙහෙතක් වගේ වෙන්නත් පුළුවන් බොහෝ විට මෙන්න මේ දේ තිබ්බේ නැත්තම් මට හිතෙන හැටියට निराமிස ප්‍රීතිය ඇති කරගන්න පුළුවන් ශක්තියක් ඒ කට්ටිය තුල තියෙනවා නම් ඒ කියන්නේ භාවනාව තුලින් යම් කිසි ප්‍රමාණයකට ඇති කරගන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මේ කියන දේ දිරවන වෙන වචනකින් කිව්වොත් ඒ කියන්නේ එත සම්බන්ධතාවය හොඳට ස්වභාවිකව තේරෙන්න පටන් ගන්නවා ඒ කට්ටියට එතකොට මේක කරන්න වඩා ලේසි නේද ස්වාමීන් වහන්සේ ඔව් ඇත්තටම ඔව් දැන් ඒ කියන්නේ දැන් අපිට මම එකයි නැවත නැවත අවධාරණය කළේ පැහැදිලි දැක්මක් නැතුව මේ වැඩේ කරන්න බෑ. කියන්නේ නීතියකින්වත් බල කිරීමකින්වත් පෙළඹවීමකින්වත් එහෙම කරන්න බෑ. නිරන්තරයෙන් අපේ මනස අවදි වෙන්නේ දැන් පෙරත් අපි සිහිපත් කළා දේවල් අතහරින්න අතහරින්න කියලා කවුරු කිව්වත් අපිට දේවල් අතහරින්න පහසු නෑ. වැඩිහිටියෝ කියන නිසා අම්මා තාත්තා කියන නිසා හාමුදුරුවෝ කියන නිසා අපි දේවල් අතහරින්න උත්සාහ කළාට එතන කරන්නේ බලහත්කාරකම. එතන ලොකු වෙහෙසක් පීඩාවක්. හැබැයි මේ සංස්කාර ධර්මයන්ගේ નિસරු ගතිය අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න පටන් ගත්තොත් තමයි අපිට දැනෙන්න ගන්නේ මේව ඇත්තටම එහෙම දැඩිව එල්බගෙන ඉන්න උපාදාන කරන තරම් වැදගත් දෙයක් නැහැ කියලා. ඒ ඒ දැක්ම අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට තමයි අපි අතින් සැබෑවට අත හැරෙන්න ගන්න. එතකොට ඒක වෙහෙස කර දෙයක් නෙමෙයි. එතකොට ඒක සුවයක්. ඉතින් ඒ ඒ ක්‍රමයම තමයි මෙතනත් ඇත්තටම මේ අපි කුමක්ද මේ කරන්නේ මොකක්ද පරමාර්ථය කියලා වැටහෙන වැටහෙන තරමට ප්‍රත්‍යවේක්ෂා කරන කරන තරමට තමයි තමන්ගේ මනසේ සන්තුෂ්ටිය ඒ නිර්ාමිස සතුට කියන එක උපදින්නේ. ඉතින් ඒ උපදින්නේ නිර්ාමිස සතුටයි මේවා ඇසුරු කිරීමෙන් ලැබෙන්නේ සාමිස සතුටයි. ඒ සාමිස සතුටට වඩා මේ නිර්ාමිස සතුට විමුක්තිය සඳහා වඩා වැදගත් වෙනවා කියන අවබෝධය ඇති කෙනෙකුට විතරයි මේ ප්‍රතිපදාව පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් භික්ෂුවකටවත් ලේසි නෑ මේ මේ මේ විදිහට පවතින්න. මොකද දැන් අපිට පේනවනේ ඒක සමාජය දිහා බැලුවන් පස්සේ භික්ෂුන් වහන්සේලා ගත්තාම කොච්චර දැන් පැවිදි වෙලා ගුණධම් වඩමින් අන් අයට මඟ පෙන්වන්න ඉන්න භික්ෂුන් වහන්සේලා මොනතරම් මානසික ව්යාකූල තත්ත්වයෙන් අසහනයෙන් පීඩාවෙන් එහෙම ඉන්නවද කියලා ඇයි මේ කියන දැක්ම මේ කියන ප්‍රත්‍යවේක්ෂණය අවදි කරගන්නේ නැති නිසා. එතකොට උන්වහන්සේලාට මහානකම කියන එක මහ බරක්. එතකොට මේ මේ දේවල් කරන්න එපා මේ මේ දේවල් කළ යුතුයි කියන එක ඒක මහා හිසරදයක් වෙනවා. මේ මේ දැක්ම හරියට නැත්තම් මේ නිර්ආමිස ප්‍රීතියෙහි තියෙන වටිනාකම කිහිප විටක්වත් අත්දැකලා ඒකයි නිවන් මාර්ගට අවශ්‍ය වෙන්නේ කියන අවබෝධය පවත්වා ගන්න බැරි වුණොත් මේ කියන හැම කාරණයක්ම බරපතල වෙහෙසකර කාරණා බවට පත් වෙනවා. ඒ වයිත් ස්වාමීන් වහන්සේ. එතකොට අපි පුංචි කාලේ ඉඳන් දරුවන්ට පවා තැම්පත් වෙලා ලැබෙන සුවය. ඒ කියන්නේ පොඩ්ඩක් හරි භාවනා කරලා ලැබෙන සුවය පිළිබඳ රස විඳින්න අවස්ථාව ලබා දුන්නොත් ඒක ඒක හැබැයි මෙහෙමයි කරන්නත්. දැන් දැන් අද කාලේ ඒකේ පොඩි ආකෘතිගත වීමක් තියෙනවා. දැන් මාහිකන්ද මහත්මයා ඇහුවා වගේ ඒකත් නිකන් අර සීලබ්බත පරාමාස ගොඩකට අද වැටිගෙන යනවා. ඒ කියන්නේ මොකක්ද ඒකෙන් වෙන්නේ කොහොමද කරන්න කියන තැනක් පැහැදිලි නැතුව. දැන් භාවනා කියපු ගමන් ගොඩාක් දෙනාට ඔළුවට එන්නේ දැන් මේ කකුල් දෙක වකුටු කරගෙන කොන්ද කෙලින් තියාගෙන අතක් උඩක් අතක් තියාගෙන ඉන්න වැඩ. එතකොට දැන් දරුවත් ඔය ක්‍රමයට පුරුදු වෙන්න පුළුවන්. හැබැයි ඒ පුරුදු වුණා කියලා එයාගේ මානසික සහනයක් ඇති වෙන්නේ එයා භාවනා කරනවා කියලා ආකෘතිගත වෙන්න පුරුදු වෙනවා. හැබැයි සහනයක් නැහැ. ඊට වඩා ඒකත් කරන්න ඕන. මොකද දරුවට කායික සංහිඳියාවකුත් අවශ්‍යයි. ඒකත් කුඩා කාලේ ඉඳලා පුහුණු කරන්න ඕන. ඒක නොසලකා හරින්න බෑ. හැබැයි ඒකත් එක්කලා මනස දැනුවත් කිරීම. උදාහරණයක් හැටියට මම පහුගිය ওই ධර්මදේශනාවලත් සිහිපත් කරලා තියෙනවා. අපි දන්න තරුණ යුවලක් ඉන්නවා කඩවත පැත්තේ. නුවර හිටියේ ඉස්සලා දැන් කඩවත පදිංචි වෙලා ඉන්නවා. දරුවන්ගේ පාසල් ගමන් ආදී ගැන හිතලා. ඒතර පොඩි දරුවෙක් ඉන්නවා පුතාලා දෙන්නේ. මේ දරුවෝ දෙන්නෙක්. එතකොට දැන් මේ තාත්තා මේ දරුවෝ දෙන්නට සරුංගල් දෙකක් හදලා දෙනවා. හදලා දීලා තාත්තා මේ දරුවොත් එක්කලා නිවාඩු දවසක එලි මහන් තැනකට ගිහිලා දැන් සරුංගල් අරිනවා. ටික වෙලාවක් අර සරුංගලේ නූල දිගෑරලා දිගෑරලා එහෙම ඉහළට යනකොට එකපාරම සරුංගලේ කඩාගෙන යනවා. කඩාගෙන ගියාට පස්සේ දැන් දරුවා අඬන්න පටන් ගන්නවා. දැන් සරුංගලේ කඩාගෙන ගියා. ඒක නැති වුණයි කියලා. ඉතින් ඒක පොදු පොදු සිද්ධියක්. දැන් එහෙම වෙච්ච ගමන් සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා කරන්නේ පුතේ අඬන්න එපා මම තව සරුංගලයක් හදලා දෙනවා. ඉතින් දැන් මේ තාත්තත් ඒ කතාව කිව්වා. පුතා අඬන්න එපා මං ගෙදර ගිය ගමන් පුතාට සරුංගලයක් හදලා දෙන්න. හැබැයි ඒ ඒ පොදු කතාව කියලා මේ තාත්තා තව යමක් ඒකට එකතු කරනවා. මොකද්ද එකතු කරන්නේ? පුතාට මම තව සරුංගලයක් හදලා දෙන්නම්. හැබැයි පුතා මතක තියාගන්න ඕනේ ඒ සරුංගලෙත් කොහොම උඩ යවනකොට ඒකත් කඩාගෙන යනවා. ඒකත් පුතාට කවදා හරි නැති වෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. ඒක කරනහම මම පුතාට තවත් එකක් හදලා දෙනවා. හැබැයි ඒකත් අපි ඔහොම අහසේ යවනකොට ඒකත් කඩාගෙන යනවා. ඒකත් නැති වෙනවා. දැන් මේ දරුවන්ට මහා ගැඹුරු විදර්ශනාවක් මහා අනිත්‍යයක් වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කියන කතාවේ දරුවගේ ඔළුවට වැටෙනවා. ඔළුවට වැටුණන් පස්සේ ආ දන්නවා මේ දේවල් අපිට එකතු කරගන්න පුළුවන් හැබැයි ඒවා යම් දිනක නැති වෙනවා. එහෙම නැති වුණාම අපි ඒකට අඬලා වැළපිලා හරියන්නේ නැහැ. ආයෙ උපය ගන්නට ඕන. ඒකත් නැති වෙනවා. ඉතින් ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒකට ඔරොත්තු දෙනව ඇරෙන්නට කලබල වෙලා වැඩක් මේ මේ කාරණා කුඩා කාලේ ඉඳලා අපිට දරුවන්ට උපායශීලීව ඒගොල්ලන්ගේ සිතට ඇතුල් කරන්න එතකොට අර වාඩි වෙලා කය සංසුන් කරගෙන එක අරමුණක සිත තියාගෙන ඉන්නත් පුහුණු කරන්න ඕන. ඒක එකක් විතරයි. එතකොට ඒ ඒ මානසික ඒකාග්‍රතාවය, සංහිඳියාව, තන්පත් බව ඒක පුරුදු කරනවා වගේම ලෝකය පිළිබඳව නිවැරදිව දකින්න, නිවැරදිව හිතන්න, එන දෙයට ඔරොත්තු දෙන්න. ඒ පැතිත් අපි දරුවන්ට පුහුණු කරන්න ඕනේ. ඒ පුහුණුව කරන්න නම් ඉතින් අම්මා තාත්තා ඒව ගැන පුහුණු කරන අය වෙන්න ඕන. අම්මා තාත්තට ඒ දැක්ම තියෙන්න ඕනේ, පුහුණුව තියෙන්න ඕනේ, ඒකේ වැදගත්කම දැනෙන්න ඕනේ. එහෙම නැති මව්පියෝ දරුවන්ට ඒවා පුහුණු කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අනාගත පරපුර එතනට හදන්න පුළුවන් වෙන්නේ වැඩිහිටියන් හැටියට අපි ඒවා පුහුණු කරන ප්‍රමාණයට. භික්ෂුන් වහන්සේලා හැටියට අපිට ඒවා මහජනයාට කියා දෙන්න පුළුවන් වෙන්නේ, ගෝල බාලයින්ට කියා දෙන්න පුළුවන් වෙන්නේ අපි ඒවා පුහුණු කරන ප්‍රමාණයට. එහෙම නැත්නම් ඉතින් ටික ටික දිය වෙලා දිය වෙලා විනාශ වෙලා යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ කියන්නේ භාවනාවට සටහනක් වුණත් අපි ළමයින්ට උනත් කියලා දෙනවා නම් ඒක දැන් මට ස්වාමීන් වහන්සේ කියපු හැටියට තේරෙන හැටියට ධර්මය ප්‍රායෝගිකව ඒ තුලින් දකින්න හැකියාව ඇති කරමින් නිකම්ම මයින්ඩ්ෆුල්නස් කියලා දුන්නට වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන එක දරුවෙකුට එක පාට තේරුම් ගන්න පහසු නැහැ. ඉතින් මේ මේ සංකල්ප අපි ගේන්න නැත්තේ ඒ දරුවට ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් විදිහකට. දැනෙන විදිහකට දැන් ඇත්තටම දැන් ඔය නිසා අපි දැන් ඉදිරියේ ආධ්‍යාත්මික පුහුණු වැඩසටහන් කීපයක් දැන් අපි ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා දැන් ඒකේ පළවෙනි එක අපි නුවර පටන් ගන්නවා නුවර කඩු ගන්නාවේ පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ ස්වාමීන් වහන්සේ අපට කිහිප විටක්ම කතා කරලා ආරාධනාත් කළා. ඉතින් අපි දැන් හැම මාසෙකම තුන්වෙනි ඉරිදා තමයි මේ වැඩසටහන යොදාගෙන තියෙන්නේ. ඉතින් හැබැයි ඒකට යම්කිසි වයස් සීමාවක් ඇතුව පිරිස ගම්මු කියලා තීරණය වුණා. ඒ මොකද අර දැන් යම් ප්‍රමාණයකට අවුරුදු 60 වගේ ඉක්ම ගිය අය මොකක් හරි ක්‍රමයකට තමන්ගේ ජීවිතේ ඒවා කරගෙන යන්න දැන් පුරුදු වෙලා තියෙනවා. එතකොට ඒවා ආපහු වෙනස් කරන්න ඕනේ. යන විදිහට ගියාට කමක් නැහැ. මේ ටිකක් අවුරුදු 18 55 වගේ අතර ඉන්න අය අපිට ටිකක් නැවුම් විදිහට ලෝකය දකිමින් ප්‍රායෝගිකව දේවල් පුහුණු කරන්න එහෙම පිරිසක් ගොඩනගන්නට යම් උත්සාහයක් තමයි අපි මේ වැඩසටහන තුළින් ආරම්භ කරන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ පෙබරවාරි මාසේ අපි මේ වැඩසටහන ආරම්භ කරනවා. එතකොට පළවෙනි වැඩසටහන ආරම්භ කරන්නේ පෙබරවාරි මාසේ 19 වෙනි ඉරිදා. ඒ තමයි 3 වෙනි ඉරිදා. එතකොට එතන ඉඳලා සෑම මාසයකම 3 වෙනි ඉරිදා ඒ කඩු ගන්නාවේ පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ වැඩසටහන පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදි අපි උත්සාහ කරන්නේ ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ ඒ අයට වාඩි වෙලා කොහොමද සතිය ඒකාග්‍රතාවයේ පුහුණු කරන්න කියන එකත් පුහුණු වෙන්නට ඕන අනිත් පැත්තෙන් ප්‍රායෝගිකව දේවල් හමු වෙනකොට දැන් අපි නිතරම කියන විදිහට අර දුර්ගුණ හඳුනාගෙන දුරු කරන්නේ කොහොමද යහගුණ අවදි කරන්නේ කොහොමද මේ ලෝක ධර්මතා හමුවේදී අපි සැලෙන්නේ නැතිව ඒ தත්වයන්ට මුහුණ දෙමින් ඔරොත්තු දෙමින් ප්‍රායෝගිකව කටයුතු කරන්නේ කොහොමද ඊළඟට ඒ අපි ඇති කරගන්න පුහුණු අපේ ප්‍රතිපත්තිය අපි රටට ජාතියට ශාසනයට යම්කිසි ව්‍යසනයක් වෙනකොට අපි කොහොමද අපි සතු ශක්තිය පාවිච්චි කරන්නේ. එතකොට තමයි අපට සතුටක් දැනෙන්නේ. එතකොට තමයි අපට තෘප්තියක් දැනෙන්නේ. ඇත්තටම අපි වැඩෙමින් ඉන්නවා කියලා අපිට උනන්දුවක් දැනෙන්නේ. අපි යන්නේ මේක නවත්තන්න තමයි. නවත්තන්න යන ගමනේදී අපි දැනට ඉන්න තැනත් එක්කලා ඒවා නිකම්ම කතාවට විතරක් සීමා වෙන්නේ නැතිව අපිට ප්‍රායෝගිකව කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒවත් උඩින් අපිට දරුවෙකුටත් ඒ වගේම අනිත් හැම දෙනාටම යම්කිසි තෘප්තිමත් බවක් ඇතුව පියවරෙන් පියවරට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයකින් ඉදිරියට යන්නට මඟ සලස්වන්නට පුළුවන්. එහෙම පුහුණු වැඩසටහනක් තමයි අපි ඒ තුළින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්සේ පටන් ගන්න යන අලුත් වැඩසටහන ඉතාමත්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ කරන සියලු ධර්ම කටයුතු දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි.